එහෙමයි ස්වාමීන් වහන්ස අවසාන ප්‍රශ්නය අද සාකච්ඡාවට සම්බන්ධ කරලා ටිකක් වෙනස් ඉස්සෙල්ලා කියපු දෙකට වඩා වෙනස් දැන් සෝරේය සිටුවරයා කරපු ඒ විකෘතිය එයාපත් වෙච්ච විකෘතිය ඒ විදිහම දෙයක් කාන්තාවක් අතින් සිද්ධ වුණා නම් එතකොට එයා පුරුෂයෙක් වෙනවා මෙහෙමයි දැන් අකුසල කර්මයක් ඒ විදිහට සිද්ධ වෙලා එයා පුරුෂයෙක් වෙයි කියලා එහෙම තීරණය කරන්න පුළුවන් කමක් නැහැ. මොකද අකුසල කර්මයක් කරන්නේ ජනක කර්ම ශක්තිය දුර්වල කරන එකයි. ඒ දුර්වල කරාම දැන් අර විසෙන් විස නැසෙනවා වගේ එතනදී අපිට ඒක සංසන්දනය කරන්න බෑ. ස්ත්‍රියක් හැටියට ඉඳලා ඒ විදිහට අකුසලයක් කරගත්තාම පුරුෂයෙක් වෙනවා කියන එක නෙමෙයි. ස්ත්‍රීන් පුරුෂයන් බවට පරිවර්තනය වීමුත් තියෙනවා. එතකොට ඒක සිද්ධ වෙන්නේ අර වගේ අකුසල කර්මයක් හේතු කොටගෙන නෙමෙයි අර මේ තමන්ගේ උත්පත්ති ජනක කර්ම ශක්තියට සහාය ලැබෙන යම්කිසි ප්‍රබල කුසලයක සහායක් විය යුතුයි එතනට හේතු වෙන්නේ. එහෙම නැතු අකුසල කර්මයෙන් එහෙම වෙනවා කියලා කියන්න බෑ. හොඳයි ස්වාමීන් වහන්සේ. දැන් ඔය කරුණු මත මම හිතනවා අපි මේ මේ මේක මේ කියපු සාකච්ඡාව අවසන් කරනකොට කියන්න මතු කරන්න ඕන වැදගත්ම දෙයක් කියලා මට හිතෙනවා ස්ත්‍රීත්වය කිසිසේත්ම පසුබෑ දිය යුතු නැත්නම් අකුසලයන් නිසා ඇතිවෙන නැත්නම් මම ස්ත්‍රියක් කියලා දුක් වෙන්න සුදුසු තත්වයක් නෙවෙයි මොකද ඒකත් ඊටාම උතුම් මනුෂ්‍ය තත්වයක් ඒ ඒක මෙන්න මේ වගේ කරුණු වලට විතරයි එතන බලපාන්නේ ඒ වගේම ස්වාමින්වහන්සේ කිව්වා අර වැලේ gedī ගහට දරන්න බෑ වගේ එයාට දරන්න පුළුවන් දේවල් වෙනම තියෙනවා ඒ නිසා ඒ විදිහට අපි පහත් කරලා හිතන්න ඕනේ තත්වයක් නෙවෙයි කියලා. කොහෙත්ම ඒ චින්තනයේට ඒ සිතුවිල්ලට අපි නොපැමිණිය යුතුයි. ඒක තමයි මම එදා එදා සාකච්ඡාවේදී තද සාකච්ඡාවේ මම නිතරම අවධාරණය කළේ. ඉතින් එතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන ප්‍රධානම හොඳම උපමාවක් තමයි ගහේ සහ වැලේ උපමාව. එතකොට දැන් පාලියෙන් ලතා කියන්නේ වැලට. එතකොට කාන්තාවටත් ලතා කියන වචනේ පාවිච්චි කරනවා. එතකොට ඒක වැලක් හැමතිස්සෙම ගහක එතිලා තව එක ආධාරයක් ඇතුවයි යන්නේ. හැබැයි ඒ වුණාට ඒ වැලට බොහෝ දේ දරන්නට පුළුවන්. අර ගහකට නැති ශක්තියක් දරා ගැනීමේ ශක්තියක් වැලකට තියෙනවා. ඊට පස්සේ ඇඳ ගැනීමේ හැකියාවක් තියෙනවා. ආක්‍රමණය කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් වැලක් ගියන් පස්සේ ගහක් සම්පූර්ණයෙන් වසාගෙන ආක්‍රමණය කරන්න ආවරණය කරන්න පුළුවන්. ඒ වගේ වැලකට ආවේනික වෙච්ච ගුණාංග ටිකක් තියෙනවා. හරි. ගහකට ඒ ගුණාංග නැහැ. ගහට ආවේනික ගුණාංග ටිකක් තියෙනවා. ඒ ටික වැලකට නැහැ. ඍජුව නැගී සිටීමේ හැකියාව තව තන දෙයක ආධාරයක් නැතුව ඉහළට යන්න පුළුවන් හැකියාව ඒ වගේ දේවල් ටිකක් ගහකට තියෙන ඊට පස්සේ අරටුවක් හැදෙන ගතිය එතකොට වැලකට ඒ ටික නැහැ හැබැයි අර ගහේ ඵල බර වුණොත් ලොකු ඵල හැදුනොත් වැඩිපුර ඵල හැදුනොත් අතු කඩාගෙන හදගෙන වැටෙන්න පුළුවන් වැලකට එහෙම වෙන්නේ නැහැ අධික සුළි සුළඟක් ආවොත් ගහ සම්පූර්ණයෙන් ඇඹරිලා ගැලවිලා දෙකට මැදි කැඩෙන්න පුළුවන් මුලින් ගැලවිලා හැබැයි වැලකට එහෙම වෙන්නේ අන්න ඒ වගේ ඔරොත්තු දීමේ හැකියාව මේ වගේ ගොඩාක් පැතිවලින් ගහක් සහ වැලක අනන්‍යතාවයක් තියෙනවා. ඒ නිසා මේක අපි සංසන්දනය කරලා අරකට වඩා මේක උසස් මේකට වඩා ඒක උසස් කියන්න ගියාම අර හීනමාන මේ සේයමාන කියන ප්‍රශ්න ටික තමයි ඇති. ඒ නිසා මම එතත් කිව්වේ ඒකයි රෝසමලයි නෙළුම්මලයි සංසන්දනය කරලා වැඩක් නැහැ රෝසමල රෝසමලමයි නෙළුම්මල නෙළුම්මලමයි කෙනෙක් රෝසමලට කැමති වෙනවා කෙනෙක් නෙළුම්මලට කැමති ඒ එක එකනාගේ රුචිකාරක නමුත් මේ මාර්ග දෙකේ විශේෂතාවය අනන්‍යතාවය ඒක හැමම පවතින ඒක අපි තේරුම් ගත්තාම මේ දෙකම මාර්ග දෙකක් ඒවයි අනන්‍යතා ලක්ෂණ තියෙනවා ඒ එකක තියෙන අනන්‍ය ලක්ෂණي අනෙකට නැහැ එහෙමයි ස්වාමින්වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා නම්තිනවා තෙරුවන් සරණයි